පින්වත් හැමදෙනාම දැන් සෝදානම් වන්නේ අද දිනේදී මහා කරුණික ලෝතර බුදුරජාණන් වහන්සේ ඉමහත් කරුණාවෙන් මේ භයානක සංසාරයෙන් අත මිදෙන්නට පෙන්වා වදාළ උතුම්ම ප්‍රතිපදාවක් සම්පූර්ණ කරන්නටයි පින්වත් හැම කෙනෙක්ම මේ සැදී පැහැදී සිටින්නේ. පින්නතුලට හොඳට අහලා පුරුදු නිවන් මාර්ග පහක් තියෙනවා. ඒක මෙතන ඉන්න හැමෝම දන්නවා. ඒ නිවන් මාර්ග පහ තමයි බණ ඇසීම, බණ තැසීම, ඒ කියන්නේ බණ කීම, ඒ වගේම ධර්ම සාකච්ඡා කිරීම, ඒ වගේම ධර්මයේ සත්‍යයනා කිරීම, භාවනාව. ධර්ම සම්මර්ෂණයත් උතෙන්ට එකතු වෙනවා. පින්නතුනේ මේ නිවන් මාර්ග පහෙන් අටුවාවේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ නම් බණ ඇසීම තුළින් බොහෝ දෙනෙක් මේ මොහොතේම නිවන් අවබෝධ කරගෙන තියෙනවා. නමුත් තථාගතයන් වහන්සේ ජීවමාන නැති කාලවලදී මාර්ගඵලලාභෙන් බොහෝම දුර්ලභ කාලවල වලදී නිවන් දකින්න තියෙන ඒකායන මාර්ගය හැටියට මේ භාවනා මාර්ගය තමයි ඒ අටුවාව සඳහන් කරලා තියෙන්නේ. එහෙමනම් අද කාලේ අපට නිවන් අවබෝධ කරගන්නට මාර්ගඵල ලබන්නට තියෙන ඒකායන මඟ හැටියට මේ භාවනා මාර්ගය සඳහන් කරන්නට පුළුවන්. අපේ පින්නතුල දැන් කාලයක් තිස්සේ භාවනා කරනවා. ඉතින් සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ අපි භාවනා කළාට අපේ සිතේ කිසි දියුණුවක් නැහැ කියලා හිතෙන්න පුළුවන්. මම මේ ටික කියන්නේ භාවනාව පිළිබඳව කෙනෙකුට කලකිරීමක් ඇති වෙලා තියෙනවා නම් ඒක වහාම නතර කර ගන්නට ඕනේ. මම දන්නවා දැන් සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා අපේ නා වූ ආරණ්‍ය සේනාසනේ වැඩ ඉන්න බොහෝම හොඳට මුළු කාලයම භාවනාව වෙනුවෙන් යොමු වෙලා ඉන්න ස්වාමීන් වහන්සේ නමක් මට කිව්වා. ඉතින් සමහර වෙලාවට මාස ගණන් අවුරුදු ගණන් සමාධි මාත්‍රයක් නැතුව ඉතින් භාවනා කරනවා. නමුත් බොහොම අමාරුවෙන් කිසි සැනසෙල්ලක් නැහැ. නමුත් ඒ භාවනාව දිගට ඒ අපහසුතා මැද්දෙහි අකණ්ඩව කරගෙන යනකොට යම් කිසි අවස්ථාවක් එනවා පින්නතොනේ තමන්ට තමන් දිගට වඩපු භාවනාවේ ප්‍රතිඵල දැනෙන. ඒ නිසා මේ පින්නතුල හිතන් දෙපා අනේ අපි භාවනා කළාට අපේ හිත වහා පිට යනවා. නීවරණ අපේ සිත් තුළ නිතරම පවතිනවා. අපිට මේ භාවනා කිරීමෙන් සාන්දෘෂ්ටික ප්‍රතිඵලයක් නැහැ. මේ විදිහේ විතර්ක ඇති කරගන්න අවශ්‍ය නැහැ. මොකද අපි කරන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ඒකායන මාර්ගයක් අපේ ශක්ති ප්‍රමාණයෙන් අපි දියුණු කරගන්න තමයි මේ වෑයම කරන්නේ මහන්සි වෙන්නේ. හැබැයි පින්නතුනේ මෙහෙම භාවනාව වඩනකොට කවදා හරි මොහොතක මම මේ කියන්නේ මේකෙන් අන්තිමට ප්‍රතිඵල ලැබෙනවා කියන එක නෙවෙයි සමත්යක් හැටියට කාට වුණත් මේකේ ප්‍රතිඵල ලැබෙන අවස්ථාවක් එනවාමයි ඒ නිසා මේ පින්වත් හැම කෙනෙක්ම තමන් කරන භාවනාව ගැන මන්ද උත්සාහයක් ඇති කරගන්න හොඳ නැහැ. ඊළඟට මේ භාවනා කරනකොට සාමාන්‍යයෙන් පුහුදුන් කෙනෙකුට ඇතිවෙන කුසල් සිත තමයි කාමාවචර කුසල් සිත්වල පළවෙනි කුසල් සිත්. සෝමනස සහගත ඥාන සම්පයුත්ත අසංකාරික නැත්නම් සංකාරික උපේක්ඛා සහගත ඥාන සම්පයුත්ත අසංකාරික සසංකාරික මේ වගේ කුසල් සිත් දිගට පවතිනවා. දැන් බලන්න සාමාන්‍ය හුස්ම රැල්ල දිහා බලාගෙන සිහියෙන් අපි ඉන්නකොට පින්නතුල එතන පවතින කුසල් සිතක්. පින්නතුල දන්නවා සිතක් පවතින්නට චෛතසික අත්‍යවශ්‍යයි. චෛතසික නැතුව සිතක් පවතින්නේ නැහැ. එහෙමනම් අපි හුස්ම රැල්ල දිහා සිහියෙන් බලාගෙන ඉන්නකොට ඒ සිතෙහි ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල පාර්ශ්වික කිසිම චෛතසිකයක් ඒ සිතේ නැහැ. එහෙමනම් මේ සිත පවතිනද කුසල චෛතසිකවත් තියෙන්නට ඕන. ලෝභ දේශ මොහ නැත්තම් ඒ සිත පවතින්නේ අලෝභ අදේශ අමෝහ කියන කුසල මූලයන්ගෙන් යුක්ත කුසල පාර්ශ්වික චෛත්‍යකයන්ගෙන් තමයි ඒ සිත පවතින්නේ. එතකොට බලන්න පින්නතුනේ අපි මොනවා හරි කර්මස්ථානයක් මෛත්‍රී කර්මස්ථාන වේවා බුද්ධානුස්සතිය මරණ සතිය අසුභය ඊළඟට ආනාපාන සතිය මොන කර්මස්ථානේ වැඩුවත් ඒකාන්තයෙන් මෙතන පහළ වෙන්නේ කුසල් චෛත්‍යක. එතකොට දැන් බලන්න පින්නතුල්ලා දැන් භාවනාවට වාඩි වෙනවා ඔන්න විනාඩි 5ක් හිත එක තැනක තියාගන්නවා. ඒ විනාඩි 5 කාලය තුල මොනතරම් කුසල චෛසික ඒ සිතේ වැඩෙනවද? කොච්චර සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ඒ සිතේ වැඩෙනවද? ඊළඟට ආය අපි හිතමු නිවර්ණ වලට යට වෙනවා. ආපහු හිත ඇදලා ගන්නවා. ඒකට අකුසලයට චොට්ටක් ගියත් ආපහු ඇදලා ගැනීම එතන ලොකු වීරියක් තියෙනවා. ඒ වගේම සිහියක් තියෙනවා. ඒ වගේම නුවණක් තියෙනවා. ආපහු ඔන්න කර්මස්ථානය තුල ඉන්නවා. එතකොටත් අර කුසල් සිත් හොඳට වැඩෙනවා. ආපහු යන්න පුළුවන්. ඉතින් ආපහු අපි අදලා ගන්නවා. ඉතින් මේ ක්‍රමයට තමයි පින්නතුනේ අපේ සිත අපි මෙල්ල කරන්නට ඕන. පින්නතුලාට මේක කලිනුත් මම මතක් කළා දුප්පටි විජ්ජ. දුප්පටි විජ්ජ කියලා කියන්නේ සාමාන්‍ය මේ සමාධියක් කියන එක අති දුෂ්කරයි. සාමාන්‍යයෙන් අපි හිතන්න එපා ඔය දානයක් දෙනවා වගේ ඒ වගේම පොඩි පින්කමක් කරනවා වගේ ඒකවත් දෙහිලි පහසු ඒවා කියලා කියනවා නෙවෙයි. නමුත් ඒ වාගේ දෙයක් අපට කරගන්න පහසුයි ඇත්තටම සාපේක්ෂව බලපුවාම. නමුත් සමාධියක් දිනු කරන එක බුදුරජාණන් වහන්සේ වෙනම පෙන්නනවා. මහණනි මේක දුප්පටි විජ්‍ය ධර්මයක්. බොහෝම දුකසේ තමයි ගොඩාක් උත්සාහ කරලා තමයි මේ සමාධිය උපදවා ගන්නට තියෙන්නේ. එහෙමනම් ඒ ගැනත් පින්නතුල හොඳට හිතට ගන්නට ඕන. අපි මේ වාඩි විච්ච ගමම්ම අපට සමාධිය ලැබෙනවා කියලා එකක් නැහැ. ඉතින් සමහර අයට හොඳට සතර භාවනා පුරුදු කරලා තියෙන අයට වාඩි විච්ච ගමම්ම එහෙම සමාධියක් ඇති කරගන්න පුළුවන්. හැබැයි අනිත් අයට එහෙම වාඩි වෙච්ච ගමන්ම සමාධියක් ලැබෙන්නේ හැබැයි සමාධියක් නොලැබුණාට අපි මේ කරන උත්සාහය අපේ සිතේ පවතින මේ කුසල ඡන්දය නිසා ඒ භාවනා කරන කාලය තුළ ප්‍රණීත කුසල් සිත් වැඩිනවා. කවදා හරි දවසක සම්මා සමාධිය උපදවා ගන්නට ඒ සම්මා සමාධිය උපදවාගෙන අපේ ඉලක්කය සපුරා ගන්නට ඒකාන්තයෙන්ම මේ කරන උත්සාහය උපකාර වෙනවා. ඉතින් මම මේක කලින් පින්නතරට මතක් කළා මේ සමාධියේ තියෙනවා කොටස් හතරක්. කාටත් මතක ඇති හාන භාගයේ සමාධි, තితి භාගයේ සමාධි, ඒ වගේම විශේෂ භාගයේ සමාධි ඒ වගේම නිබ්බේද භාග්‍ය සමාධිය. ප්‍රහාණ භාග්‍යයේ සමාධිය කියලා කිව්වේ බොහෝම දුකසේ මේ සමාධිය ඇති කරගත්තත් මේකත් මේ සත්වයාගේ පරිහානිය පිණිස හේතු වෙන සමාධියක් තියෙනවා. දැන් බලන්න බොහෝම දුකසේ සමාධිය ඇති කරගන්න. දැන් බලන්න අබුද්ධෝපාද කාලවල ඉතින් බොහෝම මිනිස්සුන්ට ආයුෂ තිබුණානේ. ලක්ෂ ගණන් අවුරුදු ලක්ෂ ගණන් මිනිස්සු ජීවත් වෙනවා. ඒ කාලය තුළ මේ මිනිසයන් කම්සප විඳිනවා. ඉතින් අවුරුදු ගණනාවක් දැන් මේ අවුරුදු 100ක්වත් නැතුව මේ කාලේ ලක්ෂ ගණන් එකම දේ එකම කාම සම්පත්තිය විඳගෙන යනකොට මෙයාට මේක එපා වෙනවා. අනේ මේක මොන කර්මයක්ද මේ කම්සප කියලා හිතෙනවා. එහෙම අවස්ථාවක් එනවා. එහෙම අවස්ථාවක් ආපුවාම මේගොල්ලෝ කල්පනා කරනවා මේකෙන් ගැලවෙන්න ඕන. කිසිම සම්මාදිට්ඨියක් නැහැ. කර්ම කර්මයේ කර්මඵලය ගැන විශ්වාසයක් නැහැ. දැන් මේ සැනසෙල්ලයි හොයන්නේ. සැනසෙල්ල හොයාගෙන යනකොට මේගොල්ලෝ එක්ක කැලේට යනවා බක්මන හරි දෙයක් දිහා බලාගෙන භාවනා කරනවා. හිත දියුණු කරනවා හිතේ සමාධිය ඇති කරගන්නවා. එහෙම ඇති කරගෙන පින්නතුනේ ඔන්න බඹ භක්ම ලෝක වලට පඨම ධ්‍යාන බඹතලයට ဒုတိ ය ධ්‍යාන තතිය ධ්‍යාන බඹතලයට යන්න මේගොල්ලෝ දැන හෝ නොදැන මේ සිත දිනු කිරීම නිසා මාර්ගය සකස් කර ගන්නවා කාලයක් භවනා කරනවා ඒක හොඳට තේරෙනවා ඔය අරූපාවචර කර්මස්ථාන දැන් ආකාසානං ඡායතනේ විඥානං ඡායතනේ ආකින්චඤ්ඤායතනේ නේව සංඥා නාසඤ්ඤායතන කියන தത്വයට හිත දියුණු කරපු තාපසවරු කිසිම සම්මාදිට්ඨියක් තිබුණේ නැහැ. ඒගොල්ලන්ට ඕන උනේ මේ කාමෙන් ගැලවෙන්න. කාමයේ අතහරින්න තමයි රූපාවචර සමාධි උපදෙන්නේ. එතෙන්ට ගියාට පස්සේ රූපේ ගැනත් කලකිරලා තමයි අරූපාවචර සමාධි උපදෙන්නේ. එතකොට ඒ අය මුලා වෙච්ච තැන තමයි මෙතනත් උපතක් තියෙනවා. මෙතන රූපේ නැති කරා. මෙතන සංඥාව තියෙනවා කියන ඒ තැන ඒ අය නවතිනවා. එතන තමයි එකම සැපේ කියලා හිතනවා. ඒකට හේතුවත් නිවරණ බිඳුවක්වත් වැඩ කරන්නේ නැති තැන. ඒ වගේම පින්නතුනේ කිසිම රූපේවත් නැති තැන මේගොල්ලෝ හිතනවා මෙතන තමයි උසස්ම තැන. ඊළඟට දැන් හිතන්න ඒ තවත් මුලා වෙන එකක් තමයි කල්ප ගානක් ඒ තැන්වල ආවිෂ. දැන් අපේ බුදුරජාණන් වහන්සේ පාරමී ධම් පුරලා තියෙන්නේ සාරාංශකේ කල්පලක්ෂයක්. නමුත් නේව සංඥා නා සංඥා කියන බඹතලේ ආංශ තියෙනවා කල්ප 84000ක්. හිතන්න කල්ප 84000ක් කියනකොට බුදවරු කී දෙනෙක් මේ ලෝකේ පහළ වෙලා පිරිනවම් පානවද? ඒත් ඒගොල්ලෝ අතෙන්ට වෙලා ඉන්න එතන තමයි නිට්ටාව. ඒක ගලවන්න බෑ. දැන් අපේ බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වුණාට වෙනතුනේ නේව සංඥා නා සංඥා බඹතලවල් වල ඉන්න බ්‍රහ්මයන් වෙනස් කරන්න බැරි වුණා. එහෙනම් ඉතින් ආලාර කාලාම මුද්දක රාම්පුත්ව මේ සසරින් අයින් කරන්න තිබුණානේ. ඒ අයට නිවන් අවබෝධ කරගන්න මාර්ගය හදලා දෙන්න තිබුණානේ. බුදුරජාණන් වහන්සේට ඉස්සෙල්ලාම බ්‍රහ්මයා බණ කියන්න ආරාධනා කළාම මතක් වුණේ ආලාර කාලාම උද්දකරාම් පුත්ත. නමුත් ඒ අය ගලවන්න බැරි වුණා. ඒ අය තාමත් පින්නතුනේ නේව සංඥා නා සංඥා බඹතලේ ඉන්නවා. ඉතින් තවත් මේ ලෝකේ දැන් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඊළඟට බුද්ධ ශූන්‍ය කාලයක් එනවා. බුදු කෙනෙක් ගැන සඳහනක් නැහැ. ඒ බුදුර කවදා හරි දවසක තවත් බුදුරජාණන් වහන්සේලා පහළ වෙනා පිරිනවන් පෑවත් කල්ප 84000ක් යනකම් උද්දක රාමපුත්ත නේව සංඥා නා සංඥා බඹතලේ ඉනවා. එතකොට බලන්න බොහෝම අමාරුවෙන් දුෂ්කරව ඇති කරගත්ත සමාධිය ඒකාන්තයෙන්ම පරිහානිය පිණිස සත්වයාගේ පිරිහීම පිණිස හේතු වෙලා තියෙනවා. එහෙනම් අපට ලැබිච්ච වාසනාව තමයි අපට ලැබිච්ච වටිනාම දේ තමයි අපි මේ සමාධිය දිනු කරන්නේ බුද්ධ ශාසනයක් තුළ. බුද්ධ ශාසනයක් තුළ සමාධිය දිනු කරනවා කියලා කියන්නේ සම්මා දිට්ඨියේ පිහිටලා තමයි අපි මේ කටයුත්ත කරන්නේ. දැන් බලන්න අපි මේ ගමන් කරන්නේ ආර්ය ශ්‍රාන්ත මාර්ගයේනේ. සීල සමාධි ප්‍රඥා කියන ප්‍රීතික්ෂාවන්ගෙන් පරිපූර්ණ මාර්ගයක් අපි ගමන් කරන්නේ. දැන් මේ පින්නතුලට කර්මයේ කර්මඵලය ගැන විශ්වාසයක් නැත්නම් සැබෑම සම්මාදිට්ඨියක් නැත්නම් කීයටවත් මේ භාවනාවට ස්ථානකට එන්නේ නැහැ. එහෙනම් සම්මාදිට්ඨිය මේ ඇත්තන්ට තියෙනවා. ඒක තව තව දිනු කරගන්න ඕන. ඊළඟට සම්මා සංකප්පය ගත්තොත් උතුම් සංකල්පනා ඒකාන්තයෙන් මේ වෙලාවේ තියෙනවා අවියාපාද ඊළඟට කාම සංකල්ප මේ සියල්ලම අපි අයින් කරලා සම්මාදිට්ඨිය තුළ පිළිටලා අපි නෙක්ඛම්ම සංකල්ප ආදී සංකල්ප තුළ දැන් ජීවත් වෙන්න වෑයම් කරනවා ඒ නිසාම අද දවසේ අපි සමාදන් වුණේ වෙනතට පන්සිල්. නමුත් භාවනා වැඩසටහන දවසට අපි සමාදන් වෙන්නේ ආජීවට්ටමකසේ. ඒ කියන්නේ හිස් වචන කතා කරන්නේ ඊළඟට කේලම් කතා කරන්නේ ඊළඟට පරුස වචන කොහෙත්ම නැහැ, මුසාබස් කොහෙත්ම නැහැ. ඒ තරමට අද වචනේ පාලනය කර ගන්නවා. එතකොට බලන්න සම්මා වාචා සම්පූර්ණ වෙනවා. ඒකයි පින්නතුනේ අපි අවධාරණයෙන් පින්නතුලට කියන්නේ වචනයම පාලනය කරගන්න. එහෙම නැති වුණොත් අපට අර සමාධියට යන්න බෑ. දැන් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය බලන්නකෝ. එකින් එකට එකින් එකට ඉස්සරහට ගිහිල්ලා අන්තිමට නවතින්නේ සම්මා සමාධිය. හැබැයි මැද සවුත්තු කරගත්තොත් දැන් සම්මා වාචා නැත්තම් සම්මා සමාධියක් නැහැ. සම්මා කම්මන්තේ නැත්තම් සම්මා සමාධියක් නැහැ. එතකොට ඔය විදිහට මැද අංග නැතිව අවසාන ප්‍රතිඵලයට එන්න පුළුවන් කමක් නැහැ. එතකොට දැන් බලන්න දැන් මේ පින්නතුල්ලා දවසේදී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නොවරදින මාර්ගයේමයි මේ ගමන් කරන්නේ. ඊළඟට සම්මා වාචාව දිනු වෙනවා. ඊළඟට සම්මා කම්මන්ත කොහොමත් අද දවසේදී පින්නතුලා බොහෝම හොඳින් තමන්ගේ කය වචනේ සංවර කරගෙන ඉස්සරහට යන්නේ. කය නිසා වැරදි කරන්නේ, වචනෙන් වැරදි කෙරෙන්නේ. එතකොට සම්මා කම්මන්තය දිනු වෙනවා. ඊළඟට සම්මා ආජීව හොඳ ජීවිකාවක් දැන් මේ ප්‍රතිපත්ති මාර්ගයක් සම්පූර්ණ කරන්න මෙවිලා තියෙන්නේ. ඊළඟට සම්මා වායාම හොඳ වීරියක් තියෙනවා. වීරියක් නැත්තම් මේ වැඩේ කරන්න බෑ. ඊළඟට පින්නතනේ ඔන්න සම්මා සතිය. සිහිය ඇති කරගන්න කොච්චර වැඩ ටිකක් හරියට සම්පූර්ණ වෙන්න ඕනද? අපිට නොදැනුවත් වුණත් ඔය සිහිය සතිය දිනු වෙන්න ඔය කියන අංග ඔක්කොම දිනු වුණොත් තමයි නියම නිවන් පිණිස උපකාර වෙන සිහියක් අපට ඇති කරගන්න ලැබෙන්නේ. ඒ සිහිය මුල් කරගෙන ඔන්න සමාධිය ඇති වෙනවා. සමාධිමත් සිතට තමයි යථාර්ථය දකින්න පුළුවන්. සමාධිම් භික්කවේ භාවේත සමාහිතෝ යථා භූතං පජානාති කියලා වදාළේ. මහණෙනි සමාධිය දිනු කරන්ඩ සමාධිමත් සිතට තමයි සම්මා ඥාන සම්මා විමුක්තිය කියන ඒ අංග සියල්ල සම්පූර්ණ වෙලා අපේ ඉලක්කය අපට සපුරා ගන්නට අවස්ථාව ලැබෙන්නේ. එහෙමනම් බලන්න දැන් අපි සමාධිය දිනු කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මත පිහිටලා. එතකොට අපේ සමාධිය කවදාකවත් හානභාගී සමාධියක් වෙන්නේ නැහැ. අපිටම පරිහානිය පිණිස උපකාර වන සමාධියක් වෙන්නේ නැහැ. ඊළඟට තිතිභාගයේ සමාධි කිවි පින්නතර දන්නවා එක තැන පවතින සමාධිය. සමහර අයට තියෙනවා අවුරුදු 10ක් ගත්තත් 15ක් ගත්තත් හැමදාම එකම විදිහයි. ඊට වඩා ඉහළට යන්නෙත් නැහැ, පහළට යන්නෙත් නැහැ. සමහරකට පහළට ගියා. එම කිසි දියුණුවක් නැහැ. ඉතින් ආවොන්න පොඩ්ඩක් බුද්ධ වන්දනා කරලා භාවනා කරනවා. මෛත්‍රී ටිකක් වඩනවා. මිනිසු කියන්නේ එහෙම කරා කියලා කිසිම දියුණුවක් නැහැ. එක තැන කරගෙන සමාධිය. ඒකට කියනවා ත්‍රිති භාගී සමාධිය. ඊළඟට විශේෂ භාගයේ සමාධිය කියලා කියන්නේ දැන් අපි අද විනාඩි 5ක් සමාධිය තියෙනවා නම් හිට විනාඩි 10ක් ඔය විදිහට පැයක් පැය දෙකක් ඕන තරම් කාලයක් සමාධියෙන් ඉන්න පුළුවන් නම් අන්න ඒ පියවරෙන් පියවර පියවරෙන් පියවර දියුණු වෙන සමාධියට තමයි විශේෂ භාග්‍ය සමාධිය කියලා කියන්නේ. ඊළඟට නිබ්බේධ භාග්‍ය සමාධිය කියලා කියන්නේ ඒ සමාධිය තුලත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දකිනවා. එනතුනේ සමාධිය කියලා කියන්නේ මේ 아무ත පුජ්‍යලීකවත් වෙන දෙයක්වත් නොවේනේ. සමාධිය තුලත් ඒකාන්තයෙන් පංචස්කන්ධයක් පවතිනවා. පංචස්කන්ධය සමාධිය තුලත් පවතිනවා. එතකොට ඒකත් ඒකාන්තයෙන්ම අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මෙන්න මේ ත්‍රිලක්ෂණය දැකලා සනසිල්ලම උදා කරගන්න සමාධිය තමයි නිබ්බේද භාග්‍ය සමාධිය කියලා කියන්නේ. එහෙමනම් අපේ පින්නතුල්ලා ඇත්තටම මේ සමාධිය දිනු කරන්න මෙන්න මේ කියපෝ ආන භාග්‍ය සමාධිය පිණිසවත්, ත්‍රිති භාග්‍ය සමාධිය පිණිසවත් නෙවෙයි අපේ අය මේ සමාධිය දිනු කරන්නේ විශේෂ භාගයේ සමාධිය. දවසින් දවස නීවරණයටපත් කරමින් මේ විශේෂත්වයට යමින් ඊළඟට නිබ්බේද භාගී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසමයි අපි සමාධිය දිනු කරගන්නේ. අන්න ඒකයි පින්නතුනේ බුද්ධ ශාසනයක් තුළ තථාගත ත්‍රිසත් ධර්මය පවතින කාලය තුළ සමාධිය දිනු කරන කෙනාට ලැබෙන විශේෂ ප්‍රතිලාභයකයි. බලන්න එදා උද්දක රාමපුත්ත කොච්චර මහන්සි වෙන්නේ ඇතිද? ඔය අරෝපාවචර සමාධියෙන් දිනු කරන්න. සෑහෙන කාලයක් පුරුදු කරන්න ඇති. නමුත් මේ පුරුදු කරලා පුරුදු කරලා තමම්ම අනුගාමිකෙක් හැටියට තියාගත්ත සිද්ධාර්ථ තාපසතුමා ලෝතුරා බුදු වුණා. ඒ තාපසතුමා නැත්තම් ඒ බුදුරජාණන් වහන්සේට සිතක් පහළ වුණත් මම උද්දක රාමපුත්තට පිහිට වෙන්න ඕන කියලා හිතක් පහළ වුණත් පිහිට වෙන්න බැරි වුණා. ඒ පිහිට වෙන්න බැරි වුණේ ඒ සමාධිය මේ ඇත්තන්ට ඒ ඇත්තන්ගේ පරිහානිය පිණිස උපකාර වුණා. ඒ නිසා මේ බුද්ධ ශාසන කාලයක් බුද්ධ ශාසනය පවතින කාලය තුළ අද පින්නතුනේ කරගන්න තියෙන හොඳම පින්කම තමයි මේ සමාධිය දිනු කිරීම. අපි නොඑක් විදිහේ පින්කම් කරනවා. නමුත් නිවන් දකින්නට අර මජ්ක්‍ධිම නිකායේ අටකතාව කියන විදිහට අද කාලයේ තියෙන නියම නිවන් දොරටුව තමයි ඒකාන්තයෙන් මේ භාවනාව. මේකෙන් අදහස් කරන්නේ බණ අහන්න එපා කියන එක නෙමෙයි බණ අහන්න ඕන. දැන් මේ බණ ටිකවත් ඇහුවේ නැත්නම් මේ සමාධිය දියුණු කරගන්න එකේ වටිනාකම අපට තේරුම් ගන්න බෑනේ. නමුත් බණ අහන්නට ඕන. නමුත් වෙනතුන් නිවනම ඉලක්ක කරගෙන කටයුතු කරනවා නම් ඒකාන්තයෙන් අපි මේ සමාධිය දියුණු කරන්නට ඕන. ඒ නිසා මේ ඇවිල්ලා ඉන්න හැම කෙනෙක්ම වැඩ රාජකාරී කටයුතු නැතුව නෙවෙයි මේ ඇවිල්ලා තියෙන්නේ. නොයේ වැඩ කටයුතු අපි කර කර ඉඳලා අද දවසට මේ වැඩ කටයුතු පැත්තක තියලා තමයි අපේ භවගාමීත්වය නැත්නම් අපේ ඊළඟ ජීවිතය ගැන හිතලා සංසාර ගමන ගැන හිතලා ඒ වගේම ඒකාන්තයෙන් මේ අනවරාප්ත ගමනෙන් අත මෙදෙන්න ඕන කියලා හිතලා තමයි මේ සෑම කෙනෙක්ම අද මේ ඇවිල්ලා ඉන්නේ. එහෙනම් මේ ආපු අවස්ථාවෙන් පැමිණිච්ච අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගන්නට ඕන. ඒ සඳහා පින්නතුනි මේ උදේ අනුශාසනාවෙන් ඇත්තටම අපි කරන්නේ පින්නතුන්න තව තවත් උද්‍යෝග උද්‍යෝගමත් කරන එක. දැන් බලන්න ඒ සඳහා මේ ඇත්තන්ට හොඳ කල්යාණ මිත්‍ර ඇසුරක් ලැබුණා. කල්යාණ මිත්‍ර ඇසුර කියලා කියන්නේ අපි නිරතුරුවම කියන්නේ නිවන් මාගේ පදනම. එතකොට මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසාම මේ ධර්මය දැන් ලැබෙනවා. එතකොට මේ ධර්මය නිසා පින්නතන හොඳට සද්ධාව දින වෙනවා. අන්න ඒකත් හොඳට මතක තියාගන්න ඕන. දැන් ওই භාවනා කරන්න ගියාම එක එක්කෙනාට එනවා එක එක උපක්ලේශ. සද්ධාව ගැන වගේ වගක් නැහැ. සද්ධාව බිඳුවට දානවා. සද්ධාවෙන් ඇති වැඩක් නැහැ වගේ තමයි කටයුතු කරන්නේ. ඉන්නතුනි හොඳට මතක තියාගන්න සද්ධාාවක් නැතුව බුද්ධ ශාසනය තුළ ප්‍රඥාවක් දිනු කරපු කෙනෙක් නැහැ. ඒ නිසා සද්ධාව තියෙන්න ඕනේ. සද්ධා බීජං කිව්වේ ඒකයි. එතකොට බලන්න කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්මය සද්ධර්මය නිසා උන්න සද්ධාව දිනු වෙනවා. සද්ධාව දිනු වෙනකොට පින්නතුනි ඒ තුළින්ම නුවණින් මෙනෙහි කරන්න පුරුදු වෙනවා. දැන් බලන්න සද්ධාව නැති අය පන්සලක් ගැන කතා කරොත් ඒ පන්සලේ තියෙන වටිනාකම ගැන නෙවෙයි කතා කරන්නේ. ඒ පන්සලට මේවා තියෙනවා, අරවා තියෙනවා, එහෙට මේවා ලැබෙනවා. ඒ පන්සලට මේ වගේ වාහන තියෙනවා. ඔය මිනිස්සු කතා කරන දේවල්. ඊළඟට ඒ පන්සලේ හාමුදුරුවන්ගේ හැටි මෙහෙමයි. පින්නතුනි බලන්න අර සද්ධාව නැති වුණාම මෙනෙහි කරන්නේ අයෝනිසෝ මනසකාරයෙන්. මෙනෙහි කරන්න ඕන දේවල් නෙවෙයි මෙනෙහි කරන්නේ. සද්ධාව තියෙන කෙනා හැම නෙවෙයි. සිවුර පිළිබඳව වුණත්. එතකොට පින්නතුනි දැන් බලන්න සද්ධාව ඒ ශ්‍රද්ධාව තිබුණොත් තමයි අපි නොවනෙන් මෙනෙහි කරන්න පුරුදු වෙන්නේ. අනේ කොච්චර අමාරුද ඔය සිවුරක් දරාගෙන ඉන්නව කෙනෙක් කොච්චර ලිහිසි පහසු වැඩක්ද? අපි කාටවත් කරන්න පුළුවන් වැඩක්ද? අපිට දවසක්වත් ඉන්න බෑ. අන්න නොවන තියන අය ඒකේ ගෞරවාන්විතවයි දකින්නේ මෙනෙහි කරන්නේ. ඒ ශ්‍රද්ධාව තියෙනවනේ. ඊළඟට මොනවා හරි දෝෂයක් තිබ්බත් ඒවා දකින්නේ නැහැ. ඒ ಗುಣ පැත්තම තමයි මතු කරලා සිහි කරන්නේ. යෝනිසෝ මනසකාරය තියෙන කෙනා. බලන්න පින්නතුනේ මේ ධර්මයේ කොච්චර ගැළපෙනවද කියලා. සද්ධාව නැති වුණොත් අනිත් පැත්තයි යන්නේ. සද්ධාව තිබුණොත් හොඳ පැත්ත තමයි අපි මෙනෙහි කරන්නේ. යෝනිසෝ මනසකාරය. යෝනිසෝ මනසකාරය මෙනෙහි කරනකොට යෝනිසෝ මනසකාරයෙන් කටයුතු කරනකොට ඔන්න සිහිනුවර දෙක වැඩෙන අවස්ථාව සැලසෙනවා. එකපාරම සිහියයි නුවණයි දියුණු කරනවා කියලා අර හදිච්චි වෙලා දැඟලුවාට මේක කරන්න බෑ. එහෙමනම් සිහිය නුවණ දෙක වැඩෙන්න හොඳ යෝනිසෝ මනසිකාරය තියෙන්න ඕන. එතකොට සිහිය නුවණ දෙක වැඩෙනකොට තමයි අපි කොච්චරවත් කෑ ගගහා කිව්වට කතා කරන්න එපා, අරක කරන්න එපා, මේක කරන්න එපා කියලා කිව්වට ඔය බොහෝ දිනාගේ කටින් හොරෙන් හොරෙන් හරි මුළු වලට ගිහිල්ලා කතා කරන්නේ සිහියක් නොවනක් නැහැ. Taman ඇවිල්ලා ඉන්නේ මොකටද කියලා තේරෙන්නේ නැහැ. ඒ තේරෙන්නේ නැති නිසා ත්‍රිහිනුවන දෙක නැති නිසා අසතිය අසම්පජන්යෙන් කටයුතු කරන නිසා තමයි ওই මුළු ගානේ හරි කතා කරන්නේ. ඇයි දැන් අර ත්‍රිහිනුවන නැහැනේ. දැන් තමන් පුරුදු කරන්නේ සිහිය කියලා දන්නේ නැහැ. ඉතින් ඒකට අපි එකකටකින් දොස් කියලා වැඩකුත් නැහැ. ඇයි ඉතින් සිහියයි නෝනයි බිඳුවේ. නිකන් ශ්‍රෝකඩයක් වගේ ඉතින් ශාරීරියේ තියෙනවා. නමුත් අර සිහිනුවන දෙක වැඩෙන්නේ නැහැ. එතකොට බලන්න මේක කොච්චර පිළිවලයිද? අර සිහිනුවන දෙක තියෙනකොට තමයි ඉන්ද්‍රිය සංවර වෙන්නේ. ඇස කන නාසය දිව ශරීරය මනස සංවර වෙලා බොහෝම සංවරශීලී කෙනෙක් බවට පත් වෙන්නේ සිහිනුවන තියෙනකොට. එහෙනම් අපට හොයාගන්න පුළුවන් මේ වැඩසටහනේදී යම් කිසි මට්ටමකට හරි සිහිය නුවණ දිනු වෙනවා කියලා කියන්නේ එයා සංවරයි. එයා කට පාවිච්චි කරන්න අනවශ්‍ය විදිහට. ඊළඟට පින්නතුනේ ඒ ඉන්ද්‍රිය සංවරය නිසා ඔන්න අපි ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ කරන අය බවට පත් වෙනවා. මොනම විදිහකටවත් කයෙන් වචනයෙන් සිතින් වැරදි කෙරෙන්නේ නැහැ. අන්න එතකොට තමයි කියනවා සතර සතිපට්ඨාන වලට සතිපට්ඨාන වැඩෙන්න වපසරය සකස් වෙලා සතිපට්ඨාන වැඩෙන්නේ අර පරම සීලවන්තයන් බවට පත් වෙනකොට එහෙනම් ওই සතිපට්ඨාන වඩන අය අද කාලේ අපි දැන් ওই බණ අහන්නේ ජනප්‍රිය බණ අපට වැඩක් නැහැ. එහෙම කියලා දැන් ඔය මම එහෙම කියන්නේ ඔය සමහර අය එනවා පින්නතුනි බන්නට එහෙම ආරාධනා කරන්න ආපුවාම ඉතින් ධර්මයේ ගැන කතා කරනට ඕවා තමයි කියන්නේ. අපිට දැන් ඉස්සර තමයි අපි ওই ජනප්‍රිය තලයේ බණ හැව්වේ. දැන් අපට තේරෙනවා අපි දැන් සතිපට්ඨානෙ වඩන්නේ හැබැයි වඳින්නෙත් බාගෙට. කතා කරන්නෙත් කිසිම සද්ධාාවක් නැතුව. එතකොට බලන්න සතිපට්ඨානයේ වඩනවා කිව්වට අපිට චිත්‍රයක් වගේ පැහැදිලිවම පේනවා ඒක නැත්තාගේ වැඩෙන සතිපට්ඨානයක් නැහැ. බලන්න මේ අනුපිළිවෙලට තමයි මේක වැඩෙන්නේ. එතකොට සතර සතිපට්ඨාන වැඩෙනකොට බොද්ධංග ධර්ම වැඩෙනවා. ඒ බොද්ධංග ධර්ම හත. ඒ කියන්නේ සති ධම්ම විජය ඊළඟට විරිය ප්‍රීති ඊළඟට පස්සද්ධි සමාධුපේක්ඛා කියන මේ බොජ්ජංග ධර්ම වැඩෙනවා වැඩුණා කියලා කියන්නේ නිවන ගැන සැකයක් තියාගන්න එපා කියනවා ධර්මයේ සඳහන් වෙනවා බොජ්ජංග ධර්ම වැඩුණොත් විඥා විමුක්ති කියන යමා මහ නිවන සාක්ෂාත් කරගන්න අවස්ථාව ලැබෙනවා ඒ අනුව කල්පනා කරලා බලනකොට අපේ පින්නතුල්ලාට ගොඩාක් සතුට වෙන්න පුළුවන්. අනේ නිර්මල බුද්ධ ශාසනයක් තුල මේ වගේ එක මොහොතක් වාඩි වෙලා මේ වගේ බුද්ධ වචනය ශ්‍රවණය කරමින් මේ නිවර්ණ යටපත් කරන්න ලැබීමම ලෝකයක් එක්ක සංසන්දනය කරන බලනකොට හරියට මේ පිරිස රත්තරන් ටිකක් වගේ වටිනා මැණික් ටිකක් වගේ බලන්න දැන් මේ ශාලාවෙන් එපිට අපි කල්පනා කළොත් මේ ගම් ප්‍රදේශයේ තලවතුගොඩ ඊළඟට එතනින් ওই මහරගම නුගේගොඩ ඊළඟට කොළඹ දිස්ත්‍රික්කය ඊළඟට මේ බස්නාහිර පළාත එතනින් ගියාම මේ ලංකාව මෙහෙම ලෝකෙත් එක්ක බලපුවාම ඇත්තටම මේ පිරිස පෙරාපු රත්තරන් ටිකක් වගේ. ඒ තරම් කෙලෙස් වලට යට වෙලා කෙලෙස් එක්ක ජීවත් වෙන සමාජයක් තුළ ඒ කෙලෙස් සිත නිවා ගන්න තමයි පින්නතුල්ලා මේ විදිහට භාවනා කරන්නට මේ සැදී පැහැදී සිටින්නේ. එහෙමනම් පින්නතුනි ලැබූ වාසනාවෙහි වටිනාකම කියානිම කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වාසනාව දෙගුණ තෙගුණ කර ගන්නට හොඳට වීරිය ඇති කරගෙන බොහෝම කල්පනාවෙන් අනේ මම මේ නීවරණ යටපත් කර ගන්නවා සමාධිය දිනු කරගන්නවා කියන බලවත් ධර්ම ඡන්දයෙන් වීරියෙන් යුක්තව අද දවසේදී මේ භාවනා කටයුතු ආරම්භ කරන්නට ඕන. පින්නතුලාට මම දෙන විශේෂම උපදේශය තමයි භාවනා කියලා කියන්නේ මේ වාඩි වෙලා ඉන්න කාලේ පමණක් නෙවෙයි. දැන් මේ අනුශාසනාව අහලා දැන් අපි ටික වේලාවක් භාවනා කරනවා. භාවනාවෙන් ඊළඟට නැගිටින අවස්ථාවක් තියෙනවා. අන්න ඒ වෙලාවේ තමයි විශේෂයෙන් අපේ සිහිය අර ඉරියාපත සම්පදන්න කියන කර්මස්ථානයන්ගෙන් එකකට යොමු කරන්න ඕන. ඒ කියන්නේ අපි වැසිකිළියට කැසිකිළියට යනකොට සිහියෙන්. ගිලම්පස ටික ගන්නකොට සිහියෙන්. ආහාර ගන්නකොට සිහියෙන්. වාඩි වෙනකොට බොහොම සිහියෙන්. ඒ වගේම පින්නතොනි මේ භාවනා වැඩසටහන ඉවර වෙලා මේ අඩුම තරමේ මේ ගේට්ටුවෙන් එළියට යනකම්ම කුසල් සිතම පවත්තන්ට ඕන සිහිය හොඳට පවත්තන්ට ඕන එතකොට තමයි අපට දැනෙන විදිහට අපි භාවනාව වඩලා තියෙන්නේ. එහෙම නැති වුණොත් පින්නතොනේ ඔන්න ටිකක් කතා කරනවා මොන මොන හරි ටිකක් දොඩවනවා. ඉතින් ආයෙ යනවා ආයෙ වාඩි වෙනවා කිසිම හරයක් නැහැ. ඒක නිකන් අර මඩේ දදා හොදනවා වගේ වැඩක්. ටිකක් භාවනා කරනවා ආය නිවර්ණත් එක්ක කටයුතු කරනවා ආයෙත් ටිකක් භාවනා කරනවා ආය මොන හරි වල්පල් ටිකක් කියනවා කිසිම තේරුමක් නැහැ ඒ නිසා අපි මේ කරන වැඩේ හරියටම කරන්නට ඕන එහෙම කළොත් තමයි අපට ඉතාම හොඳ ප්‍රතිඵල ළඟා කරගන්න ලැබෙන්නේ ඒ නිසා අද දවසේදී අපේ මේ පින්නතුන්ලාට තමන් දිනු කරන ආනාපාන සතිය ඒකාන්තයෙන්ම හොස්පරල්ල පිළිබඳව කරන භාවනාව. ඉතින් කවුරුත් මේ භාවනාව පිළිබඳව දන්නවා. එහෙමනම් දැන් මේ හොස්පරල්ල හා පිළිබඳව කරන මේ භාවනාව ඉතාම හොඳින් පුරුදු කරන්නට හැමෝම දැන් කැප වෙන්නට ඕන. ඒකනදි මතක් කර ගන්නට ඕන අලුතෙන් කවුරු හරි ඇවිල්ලා තියෙනවා නම් භාවනාවේදී පින්නතුනි කොන්ද නමාගෙන භාවනා කරන්නේ නැහැ. ඉතින් ওই වයෝවෘත අම්මලාට පුටුවක් හරි තියාගෙන කෙලින් ඉන්න ඕන. කෙලින් හිටියේ නැත්නම් ධර්මයේ නම් සඳහන් වන්න බෙල්ල කඩා වැටෙන කෙනෙක් කවුරු වුණත් එයාගේ සමාධියක් නැහැ කියලයි. සමාධියක් තියෙනවා නම් බෙල්ල කඩා වැටෙන්න විදියක් නැහැ, නීවරණ එන්න විදියක් නැහැ. එහෙමනම් හොඳට උඩින් හොඳට උඩුකය කෙලින් තියෙන්න ඕන. අපි මේ කියන්නේ බුද්ධ වචනේ. උදුං කායං කියලා කියන්නේ ඒකයි. කය ඍජුව තියෙන්න ඕන. ඊළඟට හුස්ම රැල්ලට හිත දාගෙන හුස්ම රැල්ල වදින තැනක් තියෙන ඕන කෙනෙකුගේ ඉතින් ටික දවසක් යනකොට තමයි සමහරුන්ට දැනෙන්නේ හුස්ම රැල්ල වදින තැනට හිත තියාගෙන අර හුස්ම රැල්ලට හිත දාගෙන හුස්ම ගැනීම හෙලීම සිහියෙන් දකිනවා. ඕක තමයි කර්මස්ථානය. ඕක තමයි සෝ සතෝව අස්ස සති සතෝව පස්ස සති කියලා සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වන්නේ. ඒ හුස්ම රැල්ල ආස්වාස ගැනීම, හෙලීම, ප්‍රාස්වාස කිරීම හිත දාන එක තමයි කරන්නේ. වෙන 아무තු දෙයක් කරන්නේ නැහැ. එහෙම නැතු හුස්ම රැල්ල අපි හිත හිත හුස්ම ගන්න යන්නේත් නැහැ. සාමාන්‍ය විදිහට අපේ හුස්ම රැල්ලට අපි සිහිය හිත දාන එකයි මෙතනදී කරන්නේ. අපි ඉතින් හැම වෙලෙම හුස්ම ගන්නවා. නමුත් එකම දේ තමයි සතිය නැතුවයි අපි හුස්ම ගන්නෙ. භාවනාවේදී කරන එකම දේ තමයි ගන්න හුස්ම රැල්ල සිහියෙන් හුස්ම ගන්නවා සිහින් හෙලනවා. ඒක තමයි පින්නතුනේ ආනාපාන සතිය කියලා කියන්නේ. එහෙමනම් මේ භාවනාව ඉතාම හොඳින් පුරුදු කරන්න හිතන් දෙපා අනේ මේ හුස්ම රැල්ල දිහා බලාගෙන හිටියට කාලේ කා දැමීමක් කුසලයක් සිද්ධ වුණේ නැහැ කියලා එම හිතක් ඇති කරගන්න එපා. එක මොහොතක් එක තත්පරයක් ඒ හුස්ම රැල්ල දිහා සිහියෙන් නොනින් බලා හිටියානම් එතන වැඩෙන කුසල් සිත් සම්භාරය කියා විම කරන්න පුළුවන් කමක් නැහැ. කුසලයේ කියලා කියන්නේ නිකම් මේ අපට සාමාන්‍යයෙන් බාහිරට පේන දේවල් නෙවෙයි. අපේ සිතේ තුල රාගය, ద్వේෂය, මෝහය නැත්තම් ඒ සිතේ පවතින අලෝභ, ආදේශ, අමෝහ නම් ඒකාන්තයෙන් මේක කුසල් සිතක් කියන එක වෙන තුල තේරුම් ගන්නට ඕනේ. එහෙමනම් පින්නතුනේ දැන් භාවනාව දිනු කරන්නට අපි හැමෝම මහන්සි ගන්නට ඕන. දැන් කවුරුත් බොහෝම සිහියෙන් ඒ වගේම නුවණින් කල්පනාවෙන් යුක්තව ඉරියව් වෙනස් කරලා පූර්වක්‍ෘත්‍ය සම්පාදනය කරලා නැවත වාඩි වෙලා භාවනා කරන්නට සූදානම් වෙමු. හොඳයි එහෙමනම් දැන් කවුරුත් ඉරියව් වෙනස් කරන්න නැගිටින්න. හොඳයි. දැන් කවුරුත් භාග්‍යවත් පුත්‍රජානන් වහන්සේට নমස්කාර කරමු. එතකොට මතක තියාගන්න নমස්කාර කරන කාලය විතරක් නැත්නම් භාවනාවට වෙහසක් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේට নমස්කාර කරනකොට අත් දෙක නළලේ තියාගෙනම මං කිව්වා ශ්‍රද්ධාව කියන එක අඩු කරගන්න බෑ. දැන් ඔය භාවනා කරනකොට හොස්ම රැල්ල වැටෙන්න ගන්නකොට සද්ධාව නිකම් බල්ලට දාන ගතියක් සමහරුන්ගේ තියෙනවා. ඒක හරියම වැරදි. මොකද සද්ධාාවක් නැතුව අපට යන්න බෑනේ.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 අවබෝධ කොට වදාලා සපරියාප්තික නව ලෝකෝ ශ්‍රී සත් ධර්ම රත්නය මුල මැද අග යහපත් අර්ථ සම්පන්න වෙන්නේ චර්ව සම්පූර්ණ සුපරි ශාසන බ්‍රහ්මචර්යා ප්‍රකාශ වන බැවින්ද මෙසේ ස්වාංකාත ආදී අනන්ත ගුණයෙන් සමන්නාගත ශ්‍රී සත් ධර්ම රත්නයත මාගේ নমස්කාරය ආගේ ජීවිතයට පූජා කරමි සාදු සාදු ස්වාමීනි භාග්‍යවතුන් ඔබ වහන්සේගේ ශාවක පුත්‍ර භාවයට පැමිණ අෂ්ඨාර්ය පුත්‍ර යද මහා රත්නය සම්්‍යක් මාර්ගයට පිළිබැමින්ද සුපතිපන්න නම් වන විචේ සුපතිපන්න අනන්ත ගුණයෙන් සමන් නගතෝ මහා සංඝ රත්නයට ආගේ නමස් මාගේ ජීවිතක පූජා කරමි පූජා වේ සීලාදී ගුණගෙන් ප්‍රිය වූ එසේහිම ගරු සම්භාවනීය අපවාද අනුශාසනා දෙන්නා වූද නම්බුරු වචන ඉවසන සුළු ගැඹුරු දහම් කතා දෙන්නාමුද අත්තානෙහි නොයොතවා නිර්වාණ මාර්ගයෙහි යොදවන්නාවුද කල්යාණ මිත්‍රයන් වහන්සේ සීලාත මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතයට භාග්‍යවතුන් වහන්ස මාගේ සිත කය වචන සිදුනා සියලු පමාවරදට බුද්ධ රත්නය මට සමාවන සේත ධර්ම රත්නය මට සමාවන සිරි සංඝ රත්නය මට සමාවන ආර්යන් වහන්සේලා මට සමාවන සිරි කල්යාණ වහන්සේලාද මට සමාවන සේක්වා සාදු සාදු සාදු මම වෛරනුවෙමි තරහනුවෙමි දුක් වෙමි නිරෝගී වෙමි සුවපත් වෙමි මාමෙන්න මාගේ හිත සත්වයෝද මදහත් සත්වයෝද වෛරී සත් සත්වයෝද සියලු සත්වයෝද වෛර නොවෙත්වා තරහා නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමෙන්ම සියලු දෙවියෝද වෛර නොවෙත්වා තරහා නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා යහතින් අප රකිත් මාගේ මෙම ශරීර රන් දිලි මුතු මැණික් වෛරෝඩි ආදී වටිනා රත්නයන්ගෙන් සඳුනක් නොව කෙත්ලොම් නියතත් සම්මත් ආදී අතිසයින් පිළිපුල්ලු පරම දුර්ගන්ධ වූ දෙතිස් කුණපයකින් සතුනා වූ පිළිපුල් ශරීරයක් වේ පිළිකුල් ශරීරයක් කෙලෙකොල් ශරීරයක් සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යයෝය ඇතිවීම නැතිවීම ස්වභාව කොට ඇත ඉපීත නිරුද්ධ වන්නාහ ඕන්ගේ සංසිඳීම නම් නිර්වාණය ඒකාන්ත සුවයක් වන්නේය මාගේ ජීවිතය අනේ මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි අනිත්‍ය වූ අනාත්ම වූ අසුබ මෙම ස්කන්ධ ලෝකය හැර බුදු පාසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසනති පැමිණ වදාලා පරම රමණීය ශාන්ති ලක්ෂණෝ නිර්වාණ අභය පුරයට සුවසේ පැමිණීම පිණිසම මෙමයේ කායන භාවන මාර්ගය හේතු වේවා වාසනා වේවා සාදු සාදු